අතිරිය නම් මොනතරම්නම් සැනසීමක්ද ජීවිතයට. සදහතුනි බෞද්ධ රූපවාහිනිය දිනපතා ඔබ වෙතගෙන එන නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ අද දිනට නියමිත මහා පරිනිර්වාණ සූත්‍රය ඇසුරෙන් ගෙන එන 12 වන ධර්ම දේශනාවයි මෙලෙසින් දිගහැරෙන්නේ. අද දිනේත් සුපුරුදු ලෙසින් මේ උතුම් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවවදාල පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ සාදුනාද නම්වා নমස්කාර පූර්වකෝ පිළිගනිමු.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 ඉතින් මේ අතෝ මේ ධර්මයේ ශ්‍රවණය කරලා ජීවිතයට ඒ ධර්මය එකතු කරගෙන තමන්ගේ సంతානෙන් ඒ ධර්මය නැගෙන විදිහට තමන්ගේ සිත් සකස් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ පරිණිරාණ සූත්‍රයට අදාළව තවත් කාරණා කිහිපයක්. ඊ අපි සාකච්ඡා කරා පාටලි ගමට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ ඒ සුනිද වස්සකාර බ්‍රාහමණයත් බ්‍රාහ්මණයා ඒ කට්ටිය අරමුණු කරගෙන කටයුතු කරපු ආකාරයත් ඒ වගේම ඊට පස්සේ ගංගානම් පිට අරගලා තියෙන ගංගානම් නදිය ළඟදී බුදුරජාණන් වහන්සේ ඒ උතුම් අවබෝධය පිළිබඳ උදම්මන පැහැටිත් අපි කරගෙන යන ඉස්කෝල වැඩ පිළිබඳව අපිට මතක් කරලා දුන්න හැටිත් ඊට කෝටි ග්‍රාමයට වැඩම කරලා චතුරාර්ය සත්‍ය පිළිබඳව ඒක අවබෝධ නිකිරීම හේතුවෙන් බොහෝ කාලයක් වැඩවා බොහෝ කාලයක් සසර නොයෙකුත් භවයන් උත්පත්ති ලබන්න වෙච්ච හැටි ගැන අපි තේරුම් ගත්තා. ඒ දේශනා කරපු ඒවා මොනවද කියලා සාකච්ඡා කරා. කෝටි ග්‍රාමයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හැමතුරන්ට කියනවා නාදිකා ගමට වැඩම කරන්න ඕනේ කියලා. නාදිකා ගමේදී හරි අපූර්ව සිද්ධියක් සිද්ධ වෙනවා. මේ නාදිකා ගමේ හිටියේ බොහෝ ධර්මානුකූලව කටයුතු කරන අය. ඉතින් බුදුරජාණන් වහන්සේ නාදිකාගමට වැඩම කරපුවාම ආනන්ද හාමුදුරුවෝ ඔන්න බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න වගේක් අහන්න පටන් ගන්නවා. මේ නාදිකාගමේ හිටියා සාල්‍ය කියලා භික්ෂුවක්. මේ භික්ෂුව කලුරිය කරපු අය. ඒත් මේ මේ ලෝකයෙන් අයින් වෙච්ච මේ ලෝකයෙන් මරණයටපත් වෙච්ච භික්ෂුන් වහන්සේලාගේ භික්ෂුණීන් වහන්සේලාගේ උපාසකීන්ගේ උපාසිකාවන්ගේ පරලෝ ගතිය මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුව අහනවා ලොකු ලයිස්තුවක් අහන්නේ හැබැයි. සාල්ල භික්ෂුවට මොකද උනේ? පරලෝ ගතිය මොකක්ද? එතකොට නන්දා කියන භික්ෂුණියට ඇතිවෙච්ච පරලෝ ගතිය මොකක්ද? සුදත් උපාසකයා සුජාතා උපාසිකාව එතකොට කපුද උපාසකයා කාලිංග උපාසකයා නිකට කටිස්සබ තුට්ට සන්තුට්ට භද්‍ර සුභද්‍ර ආදී මේ එක එක එක එක උපාසකයන්ගේ විසුණු වහන්සේලාගේ විසුණුන් වහන්සේලාගේ පරලෝක ගතිය මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාල්‍ය වික්ෂුව කාමාදී සියලු කෙලෙස් ධර්මයන් නැති කිරීමෙන් අනාශ්‍රව වූ චේතෝ විමුක්තිය නම් අනාශ්‍රව චේතෝ විමුක්තිය කියලා කියන අරිහත් ඵලයට අරිහත් ඵල ඥාණය මේ ආත්මයේදීම තමන්ගේ නුවණින් දැනගත්තා කියලා. සාල්ලි භික්ෂුව දැනගත්තා ප්‍රත්‍යක්ෂ කොටගත්තා ඒකට ප්‍රමින වාසය කළා නැවත මේ ලෝකයේ ඉපදීම කොහේවත් නැවත ඉපදීමක් නැහැ කියලා. එතකොට ඒ අනාර්ය වූ චේතෝ විමුක්තිය කියලා කියන්නේ මේ ආර්ය වූ චේතෝ විමුක්තිය කියලා කියන්නේ අනාශ්‍රව වූ චේතෝ විමුක්තිය කියලා කියන්නේ ආශ්‍රව සහිත ආශ්‍රව සහිත චෛතසිකයන්ගෙන් අත මෙදීම ඒ කියන්නේ ආශ්‍රව සහිතව ආශ්‍රව දුරු කරගෙන ඒ අකුසල චෛතසිකයන්ගෙන් අත මෙදීම කියන එකයි. එතකොට එන්නේ චේතෝ විමුක්තියට අරිහත් ඵල සමාපත්තියට සමාපත්තිය ලැබ වාසය කරා එහෙනම් නැවත මේ ලෝකෙට එන ස්වභාවය නැහැ කියලා. ඒකට අපි කාගෙත් බලාපොරොත්තුව අන්න එහෙම නැවත මේ වගේ දුක් සහිත ශරීරයක් ලබා නොගැනීම තමයි බලාපොරොත්තුව. ඊළඟට නන්දා භික්ෂුණිය අර පස් ආකාරයක හෝරම් භාගීය සංයෝජනයන් මේ කාම ලෝකයට පමුණුවන හෝරම් භාගීය සංයෝජනයන්ගෙන් සම්පූර්ණයෙන් නැති කිරීම හින්දා අනාගාමී ඵලයටපත් වෙලා ඕපපාතිකව බ්‍රහ්ම ලෝකයේ ඉපදුනාය. ඒ බ්‍රහ්ම ලෝකයෙන් වෙනස් නොවන ස්වභාවය ඇත්තීය. මේ භික්ෂුණීය සුද්ධවාස බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා ඒ එහිදීම පිරිනිවන් පානවා කියලා සඳහන් කරා. දැන් සුදත්ත කියන උපාසකයා සංයෝජන තුනක් සම්පූර්ණයෙන් නැති කරා කියලා සඳහන් කරා මොනවද? ආ තුන් සංයෝජන ධර්මයන් සක්කාය දිට්ඨිය සීලබ්බත පරමාස විචිකිච්ඡා කියන තුන් සංයෝජන ධර්මයන් සම්පූර්ණයෙන්ම නැවත ප්‍රහාණය කළා ඊළඟට කාමරාග රාගදේශ මොහයන් තුනී කිරීම නිසා සකුද්දාගාමන හින්දා එකවරක් මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා සතර දුක් කෙලවර කරනවා කියලා සඳහන් කරා. හරි? ඊළඟට සුජාතා උපාසිකාව සංයෝජන තුන සේකරා සෝවාන් ඵලයට පැමිණුණා. සතර පායේ ආය කවදාකවත්පත් වෙන්නේ නැති සත්‍යකටපත් වුණා. අරිහත් ඵල ඥාණයට නියත වුණා. නියති සම්බෝධි පරායන කියලා කියන්න පුළුවන්. ස්ථීර වශයෙන්ම නියතවම අරිහත් ඵලයටපත් වෙනවා කියලා කියන්න පුළුවන් තත්යකටපත් වුණා. සෝවාන් ඵලයටපත් වෙලා තමයි කලුරේකරේ කියලා සඳහන් කරා. ඊළඟට අර සියලු උපාසක උපාසිකා උපාසකයන් ගැන සඳහන් කරේ සෝවාන් ඵලයටපත් වුණා කියලා. මේ විදිහට ඒ භික්ෂුවත් භික්ෂුණියත් දෙනම ගැන සඳහන් කරලා 50කට වැඩි පිරිසක් මේ නාදිකා ග්‍රාමයේ 50කට වැඩි පිරිසක් අලුරිය කරලා තියෙනවා අනාගාමී වෙලා කියලා සඳහන් කරා. හරිද? 92කට වැඩි පිරිසක් සකදාගාමී වෙලා අලුරිය කරා කියලා සඳහන් කරා. 500කට වැඩි පිරිසක් සෝවාන් වෙලා කරුණී කරා කියලා සඳහන් කරා. එහෙනම් ආනන්ද හාමුදුරු දිගටම මේ ඇහුවනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ වගේ එක එක්කෙනාගේ එක එක්කෙනාගේ පරලෝක ගතිය මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහිීම බුදුරජාණන් තථාගතයන් වහන්සේට වෙහසක්. ඉතින් අන්න ඒ වෙහසකාරී ස්වභාවයට පත් නොකර යම්කිසි ශ්‍රාවකයෙකුට අවශ්‍ය නම් තමන්ම මමම මේ අවශ්‍ය තත්ත්වයටපත් වුණාද නැත්නම් සෝවාන් වුණාද කියලා බලාගන්න ධර්මපරියාය. ඒකට කියනවා ධම්මාදාස ධම්මපරියාය කියලා. හරිද? මෙන්න මේ මේ කියන්නේ පරියාය කියන්නේ ක්‍රමයක්. තමන් සෝවාන්ද කියලා තමන්ටම බලාගන්න පුළුවන් ක්‍රමයක්. මහා පරිනිර්වාණ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේක අපිටත් හොඳද නැද්ද? නේද? මේක එතකොට දැන් උනාද නැද්ද කියලා බලා ගන්න පුළුවන් මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරලා. මොකක්ද මේ තමන්ම ඒ தත්ත්වයටපත් උනාද? කීන නිරයෝම්හි නිරය ඡය කර ඇත්තාහුවේ ඊළඟට තිරස්ථාන ජීවිතයකට ආය කවදාකවත්පත් වෙන්නේ නැහැ සෝවාන් වුණොත්. പ്രേත විශේෂයකට යන්නේ නැහැ. අපාය දුක්ඛයකට වැටෙන්නේ නැහැ. ඉතින් මේ වගේ නියත සම්බෝධි පරායන කියලා කියන්න පුළුවන් කත්වකට කෙනෙක්පත් වෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තමන් ගැන හොයලා බලන්න කොහොමද ආනන්ද හැඳුනට සඳහන් කරනවා ඉදානන්ද අරිය ශාවකෝ බුද්ධේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල වූ ශ්‍රද්ධාවක් ප්‍රසාදයක් තුලාන්ත ප්‍රසාදයක් තියෙන්න ඕනේ අචල වූ වෙනස් වෙන්නේ නැති ධර්මය ගැන මහා සංඝරත්නය ගැන හරිද සෝවාන් පුද්ගලයාගේ තියෙන ප්‍රසාදය අචල වූ ප්‍රසාදයක් ඊළඟට අරියකාන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති. අරියකාන්ත සීලේ සමන්නාගත වෙන්න ඕනේ. මොකද්ද මේ අරියකාන්ත සීලය කියලා සඳහන් කරනවා? අකණ්ඩේහි, අචිද්දේහි, අසබලේහි, අකම්මාසේහි, බුද්ධිසේහි, විඤ්ඤුප්පසත්තේහි, අපරාමත්තේහි, සමාධි සංවත්තනිකේහි කියලා. මේ ගැන අපි කෙටියෙන් කෙටියෙන් පොඩ්ඩක් සාකච්ඡා කරමු ටික වෙලාවක්. පළවෙනි එක ප්‍රසන්න ස්වභාවය කියන ශබ්දාවයි. අචල වූ ප්‍රසන්න ස්වභාවයක් මතකද අපි මේ ගැන මම හොඳට මතක් කරා සරියුත් මහරහතන් වහන්සේගේ සිංහනාදය ගැන මේ සූත්‍ර මාලාවේදී මම සාකච්ඡා කරපු වෙලාවේ සාරිපුත්‍ර සිංහනාදය ගැන. ඉතින් අපිට ප්‍රසාදය කියලා කියන්නේ හැම නිමේෂයකම Tamanට දැනෙන්න Tamanගේ సంతානයේ ප්‍රසන්න ස්වභාවය තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ගැන ಗುಣ දැන පැහැදිච්ච නේද? මේකට මම මේ අර ටිකක් අශෝභන උදාහරණයක් කිව්වා මතකද? බලන්න ආය මතක් කරන්න පොඩ්ඩක් ඒක හොඳයි. සමහර අය ප්‍රසාදය ඇති වෙන හැටි. අශෝභනයි නමුත් මේකෙන් අපිට යමක් හිතන්න පුළුවන් හින්දා මම අහනවා. gedara හුරතලයට හදන බලු පැටියෙක් ඉන්නවද? ඉන්නවා. නේද? අපි තුමු ඉන්න අය ඉන්නවනේ. නේද? ඒ බලු පැටියා මම්ගේ අයිතිකාරයා මම. ආම් පුතා මම කියලා හිතන්නකෝ. එයාගේ හිතේ මං ගැන ප්‍රසාදයක් තියෙනවා කියලා තේරෙලා නැද්ද? මේ හැම වෙලේම මාව දැක්කොත් කණෙන් කතා කරනවා, වලිගෙන් කතා කරනවා, කටෙන් නේද? හ්ම් සද්ද දානවා, ඇඟෙන් කතා කරනවා, ඇඟ නටවනවා, නැමෙනවා, බිම ගෑවෙනවා, පෙරලෙනවා, ඇඟට එල්ලෙන්න දෙනවා. ඉතින් එයාගේ సంతානේ මං ගැන ප්‍රසාදයක්ද නැද්ද? ප්‍රසන්න ස්වභාවයක්. එයාගේ හිතේ මාව දැක්කම ප්‍රසන්න ගතියක් එනවා. සමහර අය ගෙදරට එනකොට එයා හරියට දුරනවා, කෑ ගහනවා, එයාගේ මූණ නරක කරගන්නවා නේද? එහෙනම් අප්‍රසන්න ස්වභාවයක් තියෙනවා. දැන් මං ගැන ප්‍රසන්න ස්වභාවයක් තියෙනවා ඒ ඒ සතාට. මම මේක ඊයේ පෙරේදත් මතක ආයෙත් මතක් කරනවා දැන් මම දැනුත් මොකද ඒක ඕන හින්දා මේක හොඳට පැහැදිලි කරගන්න. ආන්ගේ ප්‍රසන්න ස්වභාවයේ හින්දා සමහර අය මගෙන් අහනවා අපේ වෘතල් සතා gedare ඉන්න ඒක ආත්ම බැඳීමක් දහම්බුනේ. හරියට සතුට බැඳෙන ගතියක් තියෙනවා අපේ මිනිස්සු. හරිද? එක්ක මේ කාලේ මිනිසුන්ගේ තියෙන කුහකකම් හින්දාද මන් දන්නේ සත්තුන්ට බැඳෙන ගතියක් තියෙනවා. හරිද? කොහොම හරි මම අහන මේ අයගෙන් මේ සතා මං ගැන පැහැදිලා තියන්නේ ඇයි? මේ සතා මං ගැන ප්‍රසාදයක් තියන්නේ ඇයි? කණ්ඩ බොණ්ඩ දෙනවා කරුණාවෙන් සලකනවා ඒ කියන්නේ එයාට එයාට මම හොඳට සලකනවා එයාට අවශ්‍ය දේ මගෙන් ලැබෙනවා ඔළුව අත ගන්නවා කරුණාවෙන් කතා කරනවා නේද? එතකොට කණ්ඩ ඕනෙලාට කණ්ඩ දෙනවා, බොණ්ඩ දෙනවා, නිදියන්ට දෙනවා, එයාට අවශ්‍ය කරන ඔක්කොම ටික සපයා දෙනවා. එයාත් එක්ක රවුම් ගහන්නත් යනවා. නේද? ඒකෙන් ඉඳලා එයාට මං ගැන ප්‍රසන්න ස්වභාවයක් ඇති වෙනවා. ඒ එයාට මොනවා හරි ප්‍රයෝජනයක් තියෙන හින්දා නේද එහෙම වෙලා තියෙන්නේ. එයා මගේ මං කයේ ප්‍රසන්න හිත ඇති කරගෙන තියෙන්නේ මගේ ಗುಣ දැනිලාද? මම මේ සත්පුරුෂයෙක් මම ධර්මය තුල ඉන්න කෙනෙක් මම බොරු කියන්නේ නැති කෙනෙක් මම හොරකම් කරන්නේ නැති කෙනෙක් මම කාමයේ වර්ධව ඇසෙන්නේ නැති කෙනෙක් මම සුරාපානය කරන්නේ නැති කෙනෙක් එහෙමද නැහැ මම ගුණවන්ත කෙනෙක් කියලා දැනගෙන නෙවෙයි හරිද ඔන්න බලන්න මම යනවා මාස 3කට 4කට වෙනකොට හරි හදිස්සියෙ ගෙදර දාලා යන්න උනා ඊටාම දුස්සීලවන්ත මගේත් එක තරහ ගෙට වැද්දවා ගන්න හොඳ නැති මිනිස්සෙක් මෙයාට සලකන්න පටන් ගන්නවා. දැන් එයා යන්නේ කාගේ ඊටපස්සේද? ආන්න අරගෙනාගේ ඊටපස්සේ යනවා. නේද? එහෙනම් එයාගේ පැහැදීම මට වටිනවද? එයා ඔච්චර ප්‍රසන්න එයා බලන්නකෝ එයාගේ පැහැදීම වැඩි නේද? එයාගේ මං ගැරේ තියෙන ප්‍රසන්නක මං එයාට වෙලාවට බයිනවා. යනවා කූඩුව ටික. එතකොටත් වලිග වයින්නවා. කූඩුව ඇතුළට දානවා. එතකොටත් වලිග වයින්නවා. එහෙනම් පාරක් දෙකක් ගහනවා. එතකොටත් එතකොටත් වලිග වයින්නවා ඒ කියන්නේ එයාගේ හොඳ ලොකු ප්‍රසන්නකමක් තියෙනවා නමුත් ඒක ඇති වැඩක් එකක් නෙවෙයි එයා හැම වෙලේම ඉන්න බලන්නේ කාත් එක්කද මාත් එක්කමයි නේද මම නිදා ගන්නවා නම් ඇඳ ළඟ ඉන්න බලනවා නේද මම නාන්න ගියා නම් එතන ඉන්න බලනවා ඉන්න ඉන්න බලන්නේ මෙතන නමුත් ಗುಣ දැන පැහැදිලා නෙවෙයි හොඳට මං ගැන තේරිලා මං මගේ ಗುಣ දැකලා මගේ යහපත් ගතිගුණ හින්දා මං සතු මරන්න නැති හින්දා හොරකම් කරන්න නැති හින්දා කවුරු හරි යහපත් පුද්ගලයෙක් අවට ගෙදරක දරුවෙක් මං ගැන ලොකු පැහැදීමක් ඇති කරන් ඉන්නවා මාව දැක්කම හරියට ගරු කරනවා එහෙම හිතන්නකෝ එයා එයා මගේ ගතිගුණ වලටයි පැහැදුනේ අන්න එයා නම් මම මාස ගාණක් කොහරි ගිහිල්ලා හිටියත් අන්න අර දුස්සීලයට පැහැදෙයිද නෑ පැහැදෙන්නේ පැහැදෙන්නේ නෑ හරි ශාසනය බුද්ධ ශාසනය අපිටයි බුදුරජාන් වහන්සේ අපිට ඇයි බුදුරජාන් වහන්සේ අපිට ඇයි කියලා බලන්න අපි මොනවද කරේ මෙච්චර කාලෙ මම බුද්ධ ශාසනය මට ඇයි ධර්මය මට ඇයි මහා සංඝරත්නය මට මොකටද මම මේක දෙතරයක්ම එදත් බණේදි කිව්වා මේ විදිහටම අදත් කියන්න ඕනේ කිව්වේ එදා ඇහිච්ච නැති කෙනෙකුට හරි ආයෙ මේක ඇහෙන්න ඕනේ හින්දා හරිද එතකොට ඇයි මට ධර්මය එතකොට හිතලා බලන්න මං දැනට මේක ඉතාම පැහැදිලිව සත්‍යවාදීව හිතලා බලන්න මම දැනට ධර්මය තුලින් කරන්නේ මොනවද මේ ශාසනයෙන් මට ලැබිලා තියෙන්නේ මොනවද හුඟක් අය කියයි මම බොහෝ පින් කරගත්තා මං දානි දුන්නා මං පූජාවන් සිද්ධ කරා මම මම නොයේකුත් ආකාරයේ ධර්මයට අදාළ වෙන්නේ වන්දනාවෙත් ගියා බොහෝ තැන් වැඳ පුදාගත්තා හ්ම් ඊළඟට පාංශකුල දුන්නා නේද? බණ කියෙව්වා. තුන් මාසේ බණ කියෙව්වා. අවුරුද්දේ බණ කියෙව්වා. ඒවා අපේ ධර්ම අපේ මේ නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඉන්න අපිට බෞද්ධයන්ගේ චාරිත්‍ර නේද? ඇත්තට අපි ගෙදරක බණක් කියන්නේ මොකටද? ස්වාමීන් වහන්සේ නමකට ආරාධනා කරලා ගෙදරක බණක් කියන්නේ ඇත්තටම ඇයි? පින් දෙන්න නේද? කාටද? මිය පියා පරලෝකියාට පින් දෙන්න. නේද? ඒක ලෝකෝත්තරද ලෞකිකද? දාන් දීලා පින් නැති කරගත්තේ ලෝකෝත්තරද ලෞකිකද? පූජාවන් කරලා නොයේකුත් මේ ජීවිතේට ලබාගත් එක එක දේවල් නේද පින් කරගත්තේ ලෝකෝත්තරද ලෞකිකද? එහෙනම් ලෞකික ජීවිතයට අවශ්‍ය කරන නේද පාංශකූල දුන්නේ? කෙනෙක් මරුණාම පාංශකූල දෙන්න හාමුදුරුවෝ නැති වෙයි ඒකින්ද පන්සල හොඳින් තියාගන්න ඕනේ නෑ. නැත්නම් පාංශු කුලෙටවත් නැතුයි නම් පාංශු කුල දෙන්න දාන දෙන්න තුන් මාසෙ ආදී දෙන්න මිය පරලෝකයේ යත්තට පින් දෙන්න තවත් මේ ජීවිතයේ නොයේකුත් නේද ගෙවල් හදනවා ආරක්ෂා හොයා ගන්නවා නේද එක එක එක එක කරන කටයුතු අතර බුද්ධ ශාසනය පාවිච්චි කරලා කරන්න ඕන කටයුතු වගේකුත් තියෙනවා ආන් ඒ ටික නේද කරේ ඇයි තවසේ පිරිත් ගන්න නේද හ්ම් මහ පිරිත් ගන්න ගෙවල් වල ඒකට නේද පාවිච්චි කරේ. ඒ කියන්නේ මොනවද පාවිච්චි කරගෙන තමන්ගේ අවශ්‍යතාවයන් තමන්ගේ අවශ්‍යතාවයන් සඳහා භාවිතා කර ඇත. එන්න මේ පැහැදීම අපිට ඇත. ඒ කියන්නේ මගේ අවශ්‍යතාවයන් ටික පන්සලේ හාමුදුරුවොත් කරලා දෙනවා, ආරණ්‍ය හාමුදුරුවොත් කරලා දෙනවා කිව්වොත් එහෙම නේද පිළිත් නූලක් දාගන්න අනිත් එක බලන්නකො බුදු වෙන පාවිච්චි කරේ මොකටද හුඟක් කරලා ඉස්සරින් නම් තිබ්බ සංකල්ප මොකද්ද? බුදු ගුණ වැඩියෙන් මතක් වෙන්න කොහෙලාද? බය වුණාම අනාවේ බය වුණා එනම් මේ ජීවිතේ ප්‍රයෝජනය සඳහා හ්ම් ජීවිතේ ප්‍රයෝජනය සඳහායි බුදුගුණ භාවිත කරේ එහෙනම් එහෙනම් මේ ශාසනයේ වැඩි දෙනෙක් පැහැදිලා තියෙන්නේ අර පුංචි බලු පැටියා මට පැහැදුනා වාගේ ශාසනය ගැන මට ප්‍රසන්න හැඟීමක් ඇත ඒ ප්‍රසන්න හැඟීම තියන්නේ ඇයි මගේ ලෞකික වැඩ ටික කරගන්න පුළුවන් හින්දා හරි හොඳයි හාමුදුරුවෝ හොඳයි පිරිත් කියන්න කිව්වොත් පිරිත් කියනවා නැතුව බෑ අපිට පාංශකූල දෙනවා දාන දෙනවා අපිට වන්දනාව යන්න පුළුවන් නේද නේද කියන්නේ බුදුරජාණන් වහන්සේ සාරාංශකේ කල්පලක්ෂත්වයේ පෙරමුදම් පුරලා අපිට හදලා දීලා තියෙන ওই ටික කරගන්න ලැජ්ජයි නේද ලැජ්ජයි නේද ආ අන්න ඒ පැහැදීම ඇති වැඩක් නැත මොකද්දෝ ගෞරවයක් තියෙනවා නේද අම්මලා තාත්තලා කියලා දුන්න හින්දා නේද චීවරයක් දැක්කම ගෞරවයක් තියෙන. ඒ ගෞරවය මොකක් හින්දා උපදිනවද කියලා තේරෙන්නේ නැහැ. අන්න ඒ ඇත්තන්ට පින්නත් මේ ගෞරවය මොකක් හින්දා උපදිනවද කියලා තේරෙන්නේ නැහැ. අද සංසාරගත වෙන ආපු බයක් වගේ එකක් තියෙන මේ නේද අම්මලා තාත්තලා කියලා දුන්නේ හින්දා. ආන් ඒකින්ද තමයි අර දුස්සීලයා මොනවා හරි කියන්නේද? මොකද වෙන්නේ? හ්ම් වෙනත් ආගම් වලින් ඇවිල්ලා එක එක එක එක දේවල් වලට කතා කරද්දී අරක දෙන්නම් මේක දෙන්නම් කියද්දී සමහර ඇත්තෝ බෞද්ධකම දාලා ගියාද නැද්ද? සමහරැත්තෝ සංඝයා වහන්සේට ගැරහුවාද නැද්ද? සමහර සමහරැත්තෝ නේද? එක එක එක එක විදිහට ඒ හිත් වලින් එක එක දේවල් එන්නේ නියම ශ්‍රද්ධාව නැති හින්දායි. ඒකින්ද අවෙච්ච ප්‍රසාදය නැහැ. අචල වූ ප්‍රසන්න බව නැහැ. දැනෙන් සැරේ මේක කැඩෙනවා පින්නත්. හේතුව ಗುಣ දැන පැහැදුනේ නැතිකමයි. හරිද? ඒ ගුණයන් අපිට දැනෙන්න ඕනේ. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කියන අපේ సంతානගතව දැනෙන්න ඕනේ. දහම් ගුණ කියනකොට දැනෙන්න ඕනේ මට හැම නිමේෂයකම දැනෙන්න ඕනේ මගේ මේ సంతානගත උපදනා වූ සියලුම අකුසල අකුසල සිතුවිලි මට පීඩාකාරී, වෙහෙසකාරී ඉතාමත් අපහසුකම් තියෙන ලෝකයක් එක්ක ඇලෙන ලෝකයක් එක්ක ගැටෙන ලෝකයේහි මුලාවන්නා වූ මුලාවෙමින් උපදින ඊර්ෂියා, ක්‍රෝධ, වෛර, මාන්න, ගිජුකම්, කෑදරකම් ආදී බොහෝ දේවල් මේ సంతානේ නූපදින தත්ත්වයට පත් කරගන්න රත් වෙන දැවෙන ස්වභාවයෙන් අයින් වෙන්න ආශ්‍රව නැති කරගන්න මේකට ප්‍රතිවිරුද්ධ ධර්ම මගේ సంతාණයෙන්ම අධර්මයට ප්‍රතිවිරුද්ධ ධර්මයන් උපදවා ගැනීම සඳහා මේ ශාසනයයි කියලා. හරිද? ඒකටයි හිත හදා ගැනීම සඳහා කියලා Tamanට දැනෙන්න ඕනේ පින්වත්නි. හ්ම් හිත හදා ගැනීම සඳහා කියලා දැන් පුංචි කාලේ නම් අපි මොකද්ද හැදුවේ? ශරීරයයි හැදුවේ. ඇවිද ගන්න බැරි විදිහට යන්තම් ඇවිදින ගන්නට හරි ගියා. මේ තනියම කන්න බැරුව හිටියා කන ගන්නට හදාගත්තා. හ්ම් තනියම ජීවත් වෙන්න බැරුව තිබ්බා, උයා ගන්න බැරුව තිබ්බා. නොයේකුත් දේවල් ටික ටික පුරුදු වුණා. එද වාහන එලවන්න බැරුව තිබ්බා පුරුදු වුණා. මේ ශරීරයෙන් නොයේකුත් වැඩ කරගන්න පුරුදු වුණා. ඒ දවස්වල පොඩි කාලේ ඇවිදිනකොට යන්තම් ඇවිදින්න පුළුවන් වෙනකොට යන්න හදන්නේ කොහෙවත් යවෙන්නේ වෙන කොහෙවත්වත්. දැනට හිත කොහොමද දන්නේ? අපිට තේරිලා තියෙන්නේ මේ ශරීරය විතරයි. ශරීරය අපි හදනවා, සරසනවා, සුද්ධ කරනවා නේද? අසනීප වෙනකොට ඒක හොඳ කරනවා, බෙහෙත් යොදනවා. හ්ම් ලෝකෙට පේන්න අරගෙන යනවා. නේද? අපිරිසිදු අපිරිසිදු වෙන හැම වෙලේම පිරිසිදු කරනවා. ආන් ඒ විදිහටයි මේ භාවිතය. ශරීරය. හිත තාම පුංචි ළමෙක් වාගේ. කෙලින් යන්න කිව්වොත් යන්න යන්න කියන්නේ කොහෙවත් නේද භාවනාවක් එහෙම කරන්න කියලා වෙලා මම මේ අරමුණේ ඉන්නවා කියලා ලෑස්ති කරගන්නවා යන්න කියන්නේ කොහෙවත් යන්නේ කොහෙවත් නේද පුංචි ළමයින්ට මොනවා හරි අතට දුන්නාම ආසාවෙන් තියන් ඉඳලා දුට්ටකින් විසි කරනවා බලන්න ඔය හිත දිහා කැමති ඉතාලම කැමති අය ඕනෑ කියලා අඬනවා හිත නේද කැමති අය ඇවිල්ලා ටිකක් වෙලා ඉන්නකොට එපා වෙනවද නැද්ද අයින් කරන ආයෙ චුට්ටකින් ආයෙ ඕන වෙනවා එහෙමද නැද්ද හොඳට කල්පනා කරලා බලන්න. පොඩි ළමයින්ට යමක් දුන්නාම තියාගන්න ආසාවෙන් ටිකකින් විසි කරනවා. විසි කළා ආයෙ ටිකකින් ආයෙ ඒක ඕනම කියලා කෑ ගහනවා. අන්න ඒ වගේ මේ හිත තාමත් එහෙමද නැද්ද? එහෙනම් මගේ මේ මස් ශරීරය මම කිලෝ කාලා කාලා කාලා කාලා කිලෝ 80ක් විතර ඉතුරු කරගත්තා කොහොමද? ඒක හදාගත්තා. හැබැයි හිත තාම පොඩි එකා වගේ තාම හුරතලේ ඉන්නේ හිත. එයාට ඉල්ල දිල්ලනේ දෙන්න ඕනේ. පොඩ්ඩක් තන් අඬනවා. පොඩ්ඩක් තන් පටන් කරනවා. කෑ ගහනවා. නේද? එහෙනම් හිත සකස් කරේ නෑ. හිත දිහා බලන්නවත් මම දන්නේ නෑ. හැම වෙලෙම අදහසක් තියෙන්න ඕනේ. හිත තේරුම් අරගෙන හිත සකස් කරන වැඩපිළිවෙල තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ. කී සැරයක් නම් මම ධර්මයේ සජ්ජායනා කරාද, ගාථා කියවුවද, නමුත් ඒවා තේරුම දිහා මම බැලුවේ නැති වග අපි බලන්න ඕන. ඒකයි මම එදත් මතක් කරා. ඕක දැන් කර්ණීයමේ සූත්‍රයේ කීතරයක් කිව්වද? කියපු වාර ගන්න කොච්චරද කියලා දන්නේ නැහැ. තේරුම? එව්වද? එව්වද තේරුම? නේද? ඇයි නොදැනගෙන කියෙව්වේ? මොන අපරාධයක්ද ඒ කරේ? උගුරට හොරා බෙහෙත්ිය ගියා වාගේ මේ ධර්මයේ රසය දන්නේ නැතුව ධර්ම වචන විතරක් අපේ දිවෙන් යනවා. හ්ම්. අතන සූත්‍රයේ තියෙන දේවල් දන්නේ නැතුව ඒක ඔහේ කතාවක් නා. ඉතින් ඇයි හොයන්නේ නැත්තේ බෞද්ධ විදිහට මේ ධර්මයේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ හෙව්වොත් ඒවා මොකටද කියලා හෙව්වොත් අන්න අපිට නියම ශ්‍රද්ධාව උපදින්න පටන් ගන්නවා. ආන් එහෙම පටන්ගෙන පින්නත් මේ යම්කිසි කෙනෙක් මේ ලෝකයේ ඒ ඒ ඒ උපදින ඒ ඉපදුන ශ්‍රද්ධාව මූලික කරගෙන ධර්මයේ ගවේෂණය කරමින් එනකොට මේ సంతానගතව තියෙන වැඩපිළිවෙල හේතු නිසා සකස් වෙන්නක් කියලා සම්පූර්ණයෙන් අවබෝධ කරගත්තා. මේ මොහොතේ උපදින සිත ඊළඟ මොහොතේ උපදින සිත ඊට පස්සේ මොහොතේ උපදින සිත මට අවශ්‍ය විදිහට තියාගන්න තියාගන්න පුළුවන් කමක් නැහැ. ප්‍රාණඝාත කරන්නේ ලෝකේ පවත්වා ගැනීම සඳහාද නැද්ද? මට ඕන හැටියට. අදත්තා දාන කරන්නේ කොහොම හරි හොරකම් කරලා මේක තියාගන්න ඕනේ කියලා අදහසින්ද නැද්ද? කාමයේ වර්ධව හැසිරෙන්නේ නැවත නැවත නැවත නැවත අතීත සැප වේදනාව නැවත නැවත මේකේ උපදවා ගන්න පුළුවන් කියන දෘෂ්ටියෙන්ද නැද්ද? නේද? බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ ආදි වශයෙන් මේ කරන කර්මපතයන් සිද්ධ වෙන්නේ ලෝකය පවත්වා ගන්නවා කියන දැඩි තණ්හාවෙන් දැඩි තණ්හාවෙන් මට හම්බෙලා තියෙන දේවල් ආරක්ෂා කරගන්න ඕනේ කියලා දැඩි දෘෂ්ටියෙන් ඒව ආරක්ෂා කරගන්න පුළුවන් කියන දෘෂ්ටියෙන් ආරක්ෂා කර ගැනීම සඳහා තියෙන තණ්හාවෙන් සහ මේවා මගේ දේවල් කියලා කියන අධිකතර මාන්න ආදී අධික මාන්නයකින්. ඉතින් මේ මාන්න ආදී තුනී වෙලා මේක පවත්ව ගන්න නොහැකිය හැකියයි කියලා නොයෙකුත් විෂමාකාරයට උපදින්නා වූ සිතුවිලි අයින් වෙලා සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජීව ආදී මාර්ග අංගයන්ගෙන් සමන්නාගත වුණොත් කෙනෙක්. හරිද? ඒක පුද්ගලයා තුල මිත්‍යා දෘෂ්ටි උපදින්නේ නෑ. මිත්‍යා සංකප්ප උපදින්නේ නෑ. ඒවා ප්‍රහාණය කරා. නේද? සෝවාන් ඵලය ලබන වෙලාවේ ඒවා ප්‍රහාණය කරා. මිත්‍යා කම්මන්ත නැත්තම් ප්‍රාණඝාතය සිද්ධ වෙයිද? නෑ. මිත්‍යා කම්මන්තේ නැත්තම් මිත්‍යා කම්මන්තේ ප්‍රහාණය කරානේ. මාර්ගසිතේදී ප්‍රහාණය වෙන බව මහා චත්තාරීසික ආදී සූත්‍ර ධර්ම වල තාම පැහැදිලිව තියෙනවා මෙන්න මේ දේවල් ප්‍රහාණය කරනවා කියලා. එතකොට ඒවා ප්‍රහාණය කළා නම් ඒවා ප්‍රහාණය කළ කෙනා තුළ ප්‍රාණඝාත සඳහා සිත් උපදින්නේ නැහැ. අදත්තාදාන කිරීම සඳහා ඇයි එතන මතකද ප්‍රහාණය කිරීම ගැන අපි අත්තාරික සූත්‍රය සඳහන් කරද්දී කොහොමද කතා කරේ? ආරති විරති පටිවිරති වේරමණී කියලා නේද? ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක පිළිබඳව ඇලීමක්වත් නැහැ නේද? ඇලීමක් නොඇලීමක් වෙ තියෙන විරති කියන්නේ ඇලීමෙන් වෙන් වෙලා පටිවිරති කියන්නේ ඇලීමෙන් සම්පූර්ණයෙන් වෙන් වුණා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්ලාපාදී සම්මා වාචා, සම්මා කම්මන්ත කියන දේවල් පිළිබඳව තියෙන ඇලීම පවා සම්පූර්ණයෙන් අයින් වෙලා නම් අන්න ඒ සම්පූර්ණයෙන් ඒ සඳහා තියෙන අතුලාන්ත පරිසවචනයක් කියන පිළිබඳ ඇලීමෙන් සම්පූර්ණයෙන් ඒ හිත ඒ පැත්තට ඇලිලා යන්නේ නැත්තම් හිතේ ඒ සඳහා අනුබලයක් නැත්තම් නේද? මොකද වෙන්න ඕනේ සීලය කොහොම වෙන්න ඕනේ? අකණ්ඩේහි අචිද්දේහි අසබලේහි අකම්මාසේහි බුජිස්සේහි විඤ්ඤුප්පසත්තේහි සමාධි සංවර්ධනකේහි ආදි වශයෙන් ආර්යකාන්ත සීලය කියලා කියන්නේ ඒක අකණ්ඩේහි ඒක කැඩෙන්නේ නැහැ අකණ්ඩව ආරක්ෂා වෙනවා අතිද්දේහි එක සිදුරු වෙන්නේ නැහැ. තැන් තැන් වලින් කැඩෙන්නේ නැහැ. මේ විදිහට තැන් තැන් වලින් කැඩෙන්නේ නැති, සිදුරු වෙන්නේ නැති, තණ්හා දෘෂ්ටියට දාස වෙන්නේ නැහැ කියලා සඳහන් වෙලා තියෙනවා. හරිද? ඊළඟට විඤ්ඤෝහි පුද්ගලයන් විසින් ප්‍රශංසා කරන සීලයක් ඒක. සමාධි සංවර්ධනකේ ඒක සමාධියට හේතු වෙන සීලයක්. ඒක කැලල් රහිත වූ සීලයක්. තෘෂ්ණාදීන් අයින් වෙච්ච සීලයක්. නුවණැත්තන් විසින් පසසන සීලයක්. ඉතින් තෘෂ්ණා දෘෂ්ටි ආදී අපරාමට්ටෙහි ඒවායේ පරාමර්ශණය වෙන්නේ නැති සමාධියට හේතු වෙන සීලයක්. ඉතින් ඒක අකණ්ඩ සීලයක්. එතකොට අකණ්ඩව තියෙන ශ්‍රද්ධාවකුත් සීලයේ නොකඩෙන ස්වභාවයෙන් යුක්ත නම් තමයි. ඇලීමක්වත් නැත්තම්. ඒ කියන්නේ තණ්හා දෘෂ්ටියෙන් සීලය කැඩෙන ආකාරයට ඇලීමක්වත් නැත්තම්. ඔන්න කෙනෙකුට අදහසක් ඇති කරගන්න පුළුවන් මම නියත සම්බෝධි පරායන වුණා කියලා. හැබැයි බොරු හර්ථයක්වත් එයා කියන්නේ නැහැ ඒකේ තේරුම. බොරු කියන්නේ පිට පහල වෙන්නේ නැහැ. ඉතා සත්‍යවාදී ජීවිතයක් වෙනවා ඒක. සත්‍යයෙන් සත්‍ය ගලපා කියන කෙනෙක් වෙනවා. හරිද? කාට හරි බොරුවක් කියන්නේ ඇයි? ඒක ඒක හරි පැහැදිලි අපිට මේ ලෝකයේ තියෙන දේවල් පින්නත් නේ ආරක්ෂා කර ගැනීම සඳහායි. නේද? දැන් ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්න බොරු කියනවද නැද්ද? නොකරපු වැරද්ද කරා කියලා කරපු වැරද්ද නොකරා කියලා වහගෙන නේද නේද මේ වහගන්න ගතියක් තියෙන්නේ ඇයි? මගේ ආත්මයට අගෞරවයක් වෙයි. ආත්ම ගෞරවයක් අතුව වාසය කරන්න ඕනේ නේද? ඒ සඳහා එක එක්කෙනා එක එක්කෙනා එක එක්කෙනා එක එක්කෙනාගේ වසන් කරන්න ඕන දේවල් වගේක් තියෙනවද නැද්ද? වසන් කරන්න ඕන දේවල් වගේක් තියෙනවද නැද්ද? එහෙනම් කාට අගෞරව වෙයි කියලාද? තමන්ගේ ආත්මයට ආත්ම හැඟීම නැති වුණා නම් වසන් කරන දෙයක් නෑ. වසන් කරන දෙයක් නෑ පින්නොත්. ඒකින්ද ඒ ඵලය තුල ඉන්න කෙනාට සිද්ධ වෙන වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද ඒ තැනත්තා වසන් කරන්නේ නෑ. වැරදි වහන්නේ නෑ. වැරදි වහන්නේත් ඒකයි. එතකොට අපිට ආත්ම ගෞරවයක් නැද්ද කියලා? ආත්ම ගෞරවයක් අවශ්‍යතාවයක් නෑ. හැබැයි ආත්ම අන් අයට ආත්ම අගෞරව වෙන જાතියේ වැඩ කෙරෙන්නේ නෑ. ඇයි ඒ? වෙන කෙනෙක් කියන අගෞරව වෙන වැඩ කෙරෙන්නේ නෑ. ඇයි? ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර ආදී සීලයෙන් සමන්නාගත හින්දා හරි ඒ වාගෙන් වෙන්වීමේ සීලයෙන් ආරති විරති පටිවිරති වේරමණී කියන ආකාරයටම සමන්නාගත හින්දා ගුරු කියන සිත් පාල වෙන්නේ නැහැ පාල වෙන විදියක් නැහැ අතනක් තියෙන සම්මා වාචාවලින් නේද මිත්‍යා වාචා ප්‍රහාණය කරා කියලා මිත්‍යා වාචා ප්‍රහාණය කරා නම් සෝවාන් පුද්ගලයාට වචනයෙන් වෙන වැරදි සිද්ධ වෙන්නේ නැති වෙන්න ඕනේ හරි ඉතින් ඒ පිළිබඳව තව විමසලා බලන්න ඕන මං කොයි වගේ කෙනෙක්ද මට මේ වගේ தත්වයක් තියෙනවද? පරුස වචන නේද? පරුස වචන හිත රිදවන වචන නොකියන ස්වභාවය තියෙන්න ඕනේ. නොකියන ස්වභාවය තියෙන්න ඕනේ. දැන් ඒතර කෙනෙකුට හිතෙන්න පුළුවන් හිත ගැලින් කරගෙන යා පරුස වචන කියනවා කියලා. ඇතුලෙන් ඇලෙන්නේ නැහැ, ඇතුලෙන් ගැටෙන්නේ නැහැ. දැන් අද හරියට ඉන්නවනේ එහෙමයි. රහත් වෙලා පරුස හැබැයි පරුස කියන එක ගන්න දෙයක් නැහැ. පුදුම පරුසයි. හැබැයි රහත් වෙලා. හරිද? එහෙම නෙවෙයි ඒක වෙන්නේ පින්නත් නේ රහතන් වහන්සේ හෝ සෝවාන් පලස්ත පුද්ගලයා කියන්නේ පිස්සු වගේ ඔක්කොම අතීතයමත වෙච්ච කෙනෙක් නෙවෙයි. හොඳ නරක නොතේරෙන කෙනෙක් නෙවෙයි. අතීතයේ ලුහු බැඳ යන්නේ නැහැ. අනාගතේ ප්‍රාර්ථනා කරන්නේ තණ්හා දෘෂ්ටි මාන්නේ. හරි? තණ්හා දෘෂ්ටි මාන්නෙන් අතීතය ලුහු බැඳ යන්නේ නැහැ රහතන් වහන්සේ. අනාගතේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ හිතේ. ඒ මොකද ඒක ඒක වැඩක් ඒ ඒක කරලා වැඩක් නැතුව කියන්නේ කෙරෙන්නේ නැති ඒක කරන්න බැරි බව තේරුම් අරගෙන ඉවරයි. එහෙම කිව්වොත් ලේසියි. හරිද? අනාගතයට මේ වර්තමානයේ අනාගතය දක්වා අරගෙන යන්න බැරි බව තේරුම් ගන්න. අතීතයේ වර්තමානයේ දක්වා උස්සන් යන්න බැරි බව සම්පූර්ණ වශයෙන් ප්‍රත්‍යක්ෂ කොට තේරුම් අරගෙන. අපි උත්සාහ කරන්නේ ඒකනේ අපි කරන්න හදන්නේ මොකද? අතීතය අනාගතයට අරගෙන යන්න හදනවද නැද්ද? අතීතයේ තිබ්බ සියල්ල ඒ විදිහටම තියෙන්න ඕනේ, හෙට වෙනකොට මෙහෙම තියෙන්න ඕනේ කියලා දැඩිව නේද? මක්කට හපාගත්ත බල්ලා වගේ නේද? අපි මේක හයියෙන් හපාගෙන ඉන්නේ අපිට හම්බෙච්ච දේවල් ඔක්කොම හපාගෙන ඉන්නේ. තණ්හාවෙන් ග්‍රහණය කරන් ඉන්නේ මොකද? අතීතය අනාගතයට අරන් යන්න අපි උත්සාහ කරනවද නැද්ද? අහවලාගේ ආදරය. මොකද කියන්නේ? නේද? අහවලාගේ ආදරය මට එදා ලැබුණා. අද නිකන් අඩු වෙලා වෙගෙන යනවා වගේ හෙට වෙද්දි පරණ තත්ත්වයට හෙට වෙද්දි පරණ තත්ත්වයට හදා ගන්න ඕනේ කියලා නේද? අපි ලොකු පීඩනයක ඉන්නවද නැද්ද? පීඩනයක ඉන්නේ ඇයි? මේක කරන්න පුළුවන් කියලා මේක කරන්න පුළුවන් කියලා දැනෙන හින්දා. ආන් ඒ එන්නේ දැනීමට කියනවා වැරදි දෘෂ්ටිය කියලා. එහෙම දැනෙන අපිට එහෙම තේරෙනවන්නේ නේද? අපිට එහෙම තේරෙනවනේ. මං කියනවා ගිහිලා හුලන් ටිකක් අල්ලන් ඉන්න කියලා. අරේ හුලන් ටිකක් අල්ලන් එන්නෝ ගිහිල්ලා එළියට ගිහිල්ලා. හරියයිද? හරියන්නේ ඇයි? ඒක කරන්න බැරි බව අපි හොඳම මං කියන පායන දේ දුන්න ඒ විදිහටම තියාගන්න කියලා. වෙනස් වෙන්න දෙන්නද තියාගන්න කියලා. නෑ ඒකට අපි ලෑස්ති නෑ. ඇයි ඒක කරන්න බෑ කියලා දන්න හින්දාත් නේද? එතකොට අන්න බලන්න මොහොතකට කල්පනා කරලා. ඒතකොට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ගැන ඒ විදිහ නම් අපිට තියෙන්නේ. එතන අපි පවත්වන්න උත්සාහයක් ගන්නෙ නෑ. අද පවත්වන්න උත්සාහයක් ගන්නෙ නැත්නම් නේද? මෙතන මේ කියන්නේ මේ ආත්මීය හැඟීම සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගිහිල්ලා. හ්ම්. ඒකින් දැය තැනත්තා ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යචාර මුසාවාද ආදී කරමින් වැරදි මෙහෙයුමක් එයාගේ සිද්ධ වෙන්නේ නැහැ. ඒකින් ඒ සීලය අඛණ්ඩයි. ඒ සීලය අචිද්දයි, අකල්මාසයි, බුද්ධිස්තයි, පිඤ්ඤුප්පසත්තයි. සමාධියට හේතු වෙනවා. ඉතින් අන්න ඒ தත්වයෙන් සමන්නාගත වෙලා ඉන්න ඕනේ. නමුත් ඉඳලාමත් අර නේද? සමහර විට දැන් අපි හිතමුකෝ මේ කතා බහ කරන ශෛලය සහ ස්වභාවය වෙනසක් තියෙන්න පුළුවන්. අපි හිතන්නකෝ දැන් මේ අතට මතකද? දැන් අපි මේවා අසභ්‍ය වචන නෙවෙයි හින්දා මම පාවිච්චි කරන්න තේරුම් කරන්න පුළුවන් හින්දා. මෙහෙට වරෙන් ඵලයන් බං කියලා තමුසේ කියලා තරහටත් කතා කරන ආදරයටත් කතා කරන අවස්ථා තියෙනවද නැද්ද මිනිස්සු? නේද? මෙහෙ වරෙන් කියලා තරහෙන් කතා කරනවා වගේම මෙහෙට වරෙන් බං කියලා කතා කරන නේද? ඒක ගැටීම් සහිතව සහ ගැටීම් රහිතව කතා කරන ස්වභාවයන් තියෙනවා. හරිද? හැබැයි ඒ වගේම තමයි සමහර වෙලාවට සරපරුසාකාරයට කතා කරන කරුණාවන්ත අය ඉන්නවා. හැබැයි එතන කූට උපක්‍රමවත්වත් පැහැදිලිව අනිත්‍ය රිදවීමේ චේතනා මාත්‍රයක්වත් සැර කරලා මේ ලෝකේ පවත් ගන්න ඕනේ කියලා අදහසක්වත් තවත් කෙනෙකුට රිදවන රිදවන රිදවනවා කියලා දන්න දැන් අපිට තේරෙනවා දැන් මම කියන්නකෝ මම කියනවා මම මම මේ අතුලාන්ත පිරිසිදුව තියාගෙන මං අනිත් අයට රිදෙන කතා කියනවා. බොහෝ අය පල්ලෙහාට දාලා කතා කරනවා. කියලා හිතන්න. ඒක මේ අත්තන්ට තේරෙනවා මේ කතාව අන්න අයට බොහෝ පිරිසකට රුධින දෙයක් කියලා. එහෙම කළා මං කියනවා මම රහත් වෙලා ඉන්නේ කියලා. මොකද මම ඇලෙන්නේ නැහැ ඒකත් එක්ක කියලා. නෑ අන්න ඒ අන්න අයට රුධින දෙයක්වත් ඒකට කියනවා පරුස ස්වභාවයක් කියලා. අන්න අයව පරුස කරන නේද? දේවල් දේවල් ඒ තනත්තාටින් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඊටාම කලාතුරකින් අර වගේ කෙනෙක් බිහි වෙන්න පුළුවන්. නමුත් එතන කිසිම විදිහකින් අන් අයව පරුස කරන අන් අයට ඒ කියන්නේ අපිට සමාජ සම්මත වශයෙන් තේරෙනවානේ විශාල පිරිසකට නේද ධර්මානුකූලව විමසීමක් කරොත් අපි විශාල පිරිස පැත්තකින් දැන විශාල පිරිසම මෝඩ නම් නේද වෙන විමසීමකින් මේක විසඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ ධර්මානුකූල විමසීමක් කරොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේක පරස ස්වභාවය නම ඒක සිද්ධ වෙන්නේ නෑ කවදාකවත් සෝවන් පරස්ත පුද්ගලයෙක් අතර ඒකින්ද නාදිකා ග්‍රාමයේදී අපිට අපි ඒකින්ද හැම වෙලේම නාදිකා ග්‍රාමයේදී අපිට ලැබිච්ච ලැබිච්ච ලාභය මේ ලැබිච්ච ලාභය කොහොමද කියලා තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න අපිට අවස්ථාවක් තියෙන බව ඒ පිළිබඳව තේරුම් ගන්න ඕනේ ඒ තමයි අපිට මේ හැම වෙලෙම සත්‍යවාදීව, ඊතා සත්‍යවාදීව විමසන්ඩ සැකයක් ඇති වුණොත් මං සෝවන් වුණාද කියලා ඔන්න අවෙච්ච ප්‍රසාදය තියනවාද කියලා ಗುಣ දැනিলা පැහැදිච්ච ස්වභාවය තියනවාද කියලා ඒක අනේ මට ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන මේ මේ කිසිම ඉතින් අප්‍රසාදයක් ඇති වෙන්නේ නැහනේ හරිද ධර්මය ගැන කිසි අප්‍රසාදයක් ඇති වෙන්නේ නැහනේ සංඝයා ගැන කිසි අප්‍රසාදයක් ඇති වෙන්නේ නැහනේ සෝවන් කියලා බෑ හරි ඒකට මම දුන්න උත්තරේ මොකද්ද? කරන්න දෙයක් නැහැ. ආයෙ කියනවා gedare ඉන්න පුංචි බලු පැටියට මං ගැන අප්‍රසාදයක් ඇති වෙන්නෙම නැහැ. පුදුම වැඩේ කියන්නේ. මම ගහනවා මම කූඩුවට දානවා. නේද? අප්‍රසාදයක් ඇති වෙන්නෙම නැහැ. නේද? අප්‍රසාදේ ඇති වෙන කාරණා බොහෝ තියෙනවා නෑ. එහෙනම් මේක මේක සාදය අවබෝධයෙන් ඇති වෙන ප්‍රසාදය ධර්මයේ මේ පෙරුවන් කෙරෙහි ಗುಣ දැන පැහැදිලා ඇති වෙන ප්‍රසාදය. වෙන්න ඕනේ. ඒ ප්‍රසාදය ඇති වුණා නම් මගේ සියලු වැඩ කටයුතු වලදී තීරණයක් ගන්න බැරි වෙනකොට මගේ ජීවිතේ හැම මොහොතකම නේද මොනවද වෙන්න ඕනේ ධර්මයෙන් ධර්මයේ ධර්මයෙන් පෝෂණය වෙන්න හොයනවා කේන්දර බලන්න යන්න ඉස්සෙල්ලා හොයනවා ධර්මයේ මොකද්ද කියලා තියෙන්නේ කියලා හරිද එතකොට නැකත් බලන්න ඉස්සෙල්ලා හොයනවා ධර්මයේ මොකද්ද කියලා තියෙන්නේ කියලා දෙවිය පිටිපස්සේ යන්න ඉස්සෙල්ලා හොයනවා ධර්මයේ මොකද්ද කියලා තියෙන්නේ කියලා එතකොට ඔය එක එක බාරහාර වෙන්න ඉස්සෙල්ලා හොයනවා ධර්මයේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. බෙර જાති එල්ලගන්න ඉස්සෙල්ලා යంత్ర මන්ත්‍ර එල්ලගන්න ඉස්සෙල්ලා හොයනවා ධර්මයේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. මහා පෞරුෂයකින් ධර්මය තුල ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. කිසිම විදිහකින් මට අවශ්‍ය නැහැ. වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ කියන තැනට ඒ තැනත් අනිවාර්යෙන් වැටෙනවා. හරිද? එක එක බලි පූජා, බිලි පූජා, අර පූජා, මේ පූජා ඒ වාගේ එක එක දේවල් වලින් සරණ පතන්නේ නැහැ. ඒ සරණ පතන්න මේ හිතට ඉඩක් නෑ. මේක ඇතුලේ බුර බුරා නැගෙන නැගෙන අදහස තමයි මගේ බුදුරජාණන් වහන්සේ. හරිද? ඇයි ඒ ගුණයන් දැක පැහැදිලා. උතුම් ධර්මය මේ ධර්මයේ තියෙන වටිනාකම Tamanට මාත්‍රිය මොහතක ධර්මය නැතුව ජීවත් වෙන්නේ නැහැ. අද වෙනස් වෙන්නේ නැති ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒකයි. ඒ වගේම තමයි මහා සංඝරත්නය කෙරෙහි නේද? එහෙම එහෙම වෙනසක් සිදු වෙන්නේ හැම වෙලෙම ඊටාම සුවදායක සිතුවිලි සහ මේ අරියකාන්ත සීලයෙන් සමන්නාගත වෙන්න ඕනේ. අන්න ඒක සත්‍යවාදීව ඊටා සත්‍යවාදීව තමන්ගේ තුලින් බලන්න අර ප්‍රසාදේ විතරක් ඇති වුණාට මේක ලෑස්ති කරගන්න එපා. ප්‍රසාදේ විතරක් ඇති වෙන එකට මම ඔන්න දෙන්න පුළුවන් හොඳම උදාහරණයක් දුන්නා. නේද? ප්‍රසාදේ ඇති විය යුත්තේ ಗುಣ දැන පැහැදිලි. ಗುಣ දැන පැහැදිලා ප්‍රසාදේ මිසක්කා නේද? අම්මගෙන් තාත්තගෙන් දැනගත්ත සමහර දේවල් වලට අපිට නේද? දැන් කබායක් පැනගෙන මේ පොලිසිය මහත්තයෙක් එනවා. ලොකු මහත්තයෙක් එනවා කවුරු හරි. හරිද? එක පාරටම මහා ගෞරවයක් මහා මේකක් ඇති වෙනවද නැද්ද? නේද? ඇති වෙන්නේ මම මගේ අතීතයේ මම මේ නීතිය ක්‍රියාත්මක කරන කෙනෙක් කියලා දන්නේ හින්දා. එතකොට ඒ වගේ දෙයක් හින්දායි ඒ අදහස ඇති වෙන්නේ. ඒ ඒ වගේ මේ ශාසනය පිළිබඳවත් අපිට බය හැදුවා අපේ පොඩි කාලේදී නේද? යම්කිසි ප්‍රසාදයක් ඇතුළේ මෙහෙම ජීවත් වෙන්න ඕනේ කියලා නේද? මෙහෙම වෙන්න ඕනේ පෞ සිද්ධ වෙනවා මේ විදිහට කරොත් කියලා අර පවට තියෙන බය ආදී හින්දා නේද? සංඝයා වහන්සේ කෙරෙහි හරි බයක් පක්ෂපාතී බවක් නේද? නැමෙන සුළු බවක් තියෙනවා. ඒක එපමණකින් නම් මේ ප්‍රසාදය හැදිලා තියෙන්නේ. එතන සුපරිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ ඥායපටිපන්නෝ සාමිච්චපටිපන්නෝ කියන ගුණ දැනලා නෙවෙයි. හරිද? එහෙම නෙවෙයි. සමහර විට බය බය පාපයට තියෙන බය නේද? වෙන දැනක මහා පාපයන් වෙලා නොයෙකුත් අකරතැබ්බ වෙයි කියලා. අන්නේ හරි ශ්‍රද්ධාව නැති හින්දා පින්නත් නේ සංඝයා වහන්සේ කෙරෙහි සමහර ස්ත්‍රියගේ පවා අනවශ්‍ය නැඹුරුතාවයක් ඇති වෙන්නේ නේද? බය නැතුව බය නැතුව සංඝයා වහන්සේ සමග කටයුතු කරන්න සූදානම් වෙනවා සමහර ඇත්තෝ. හ්ම් තමන්ගේ නොයෙකුත් ඊළඟට මේ හොඳට ඉන්නවා තමයි නේද? පිරිමි ආරම්භනත් මේ හොඳට ඉන්නවා එකපාරට මහා වෙනස් සිද්ධ වෙනවා. එක එක එක එක ආකාරයේ කතා කියනවා එක එක දේවල් වෙන්නේ ඒ නිවැරදි පැහැදීම නැති හින්දා. ඒක හින්දා අපි ධර්මය අවබෝධ කරන ගමන් ඉතින් අවසාන වශයෙන් මට කියන්නේ පටිච්චසමුප්පාද ධර්මය සම්පූර්ණයෙන්ම අවබෝධයි සෝවාන් පරස්ත පුද්ගලයාට අපි සෝවාන් පරස්ත පුද්ගලයාට. ඒ අවබෝධයේ හින්දා Tamanට ලැබෙන සහනය, Tamanට ලැබෙන සුවය, Tamanට ලැබෙන නිර්ාමිත සුවය තමයි ඒ අත්තන්ට ධර්ම අවබෝධය සඳහා මේ ශ්‍රද්ධාව සඳහා හේතු වෙන්නේ. ಗುಣ දැන පැහැදෙනවා කියන්නේ අතුලාන්ත අවබෝධයකින් පැහැදෙනවා කියන එක. ඉතින් ඒක තමයි ධර්ම ධර්ම ධම්මාදාස ධම්මපරියාය කියලා කියන සෝවාන් පලස්ත පුද්ගලයාට තමන්ම හඳුනාගන්න ඒක තමන්ම හඳුනාගන්න වෙන කෙනෙකුට කියලා හඳුනාගන්න එක නෙවෙයි. තමන් තමන් දිහාට හැරිලා හැරිලා බලන්න ඕනේ. මම මේවද කියලා. හොඳයි. හොඳයි එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ එක එක එක කාලවලදී සිද්ධ වෙච්ච දේවල් පිළිබඳ ඊළඟට අපිට හෙට තියෙන්නේ දේළුව ගමේදී අවසාන වස්වාසය කිරීම පිළිබඳවත් අම්බපාලී ගණිකාව පිළිබඳව බුදුරජාන් වහන්සේ දරුවු ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කරන්නයි. ඉතින් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න අවස්ථාව ලබා ගනිමින් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නිමා කරනවා. ඉවසට වෙලා ධර්මයේ ශ්‍රවණය කරපු පින්වත් අයට මේ ධර්මය දානමය පුණ්‍ය කර්මය ලබා දුන්න මේ මැදිරියේ ඉන්න පින්වත් අය හිඳයි මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. ඉතින් ඒ පිරිස අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරන අධිෂ්ඨාන කරමු. අද දවසේත් මේ සටහන් කොලේ සඳහන් කරලා තියෙන්නේ දායකත්වය ලබා දෙන්නේ ධර්මය අවබෝධ කර ගැනීමට වෙහෙස වෙන සදැහැති පිරිසක් කියලා විතරයි. සියලු දෙනාගේ මියගේ දෙමාපියෝ ගුරුවරයෝ ඇතුළු ඥාති මිත්‍රාදීන්ට පරලෝක උපකාර පිණිස වගේම නායුන අරිය ධම්ම ස්වාමීන් වහන්සේට බුදුබව ප්‍රාර්ථනා කරගෙන කීම සඳහා ඒ බුදුබව ලැබීම සඳහා හේතු වේවා කියලා සඳහන් කරලා තියෙනවා. අපව නිවෙනෙහි කඳවාගෙන යන දේශනා පැහැදිලි කරන මහා උතුම් සගරුවනට මේ නිදුක් නිරෝගී සුවය ලැබෙන්නට මේ පින් හේතු වේවා. ගෞරවනීය කුසලධම්ම ස්වාමීන් වහන්සේට ඉක්මනින් සියලුම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙන අතර සියලුම ලෝක සත්‍යාර ධර්ම අවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. නංගොත් සඳහන් කරන්න පිටාම සත්භාවයෙන් ඒ සියලුම කාලය ධර්ම දේශනා කරන්න යොදවලා දෙන්න තරම් තමන්ගේ සිත නවාගෙන ලෝභ දේශ මොහ තුනී කරගනිමින් කටයුතු කරන මේ පින්වත් පිරිසට උතුම් අවබෝධය පිණිසම මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති.